කිම්තේ සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා කුසිනාරායන් විහෙරති බලිහරණේ වනසණ්ඩේ తత్ర කෝ භගවා භික්ඛෝ ආමන්තේසේ භික්ඛවෝති බදන්තේ තිතේ භික්ඛෝ භගවතෝ පච්චස්සෝ සුං භගවා ඒතදවෝච කින්තිවෝ භික්ඛවේ මයි හෝති චීවර හේතුවා සමනෝ ගෝතමෝ ධම්මං දේසේති පින්ඩපාත හේතුවා සමනෝ ගෝතමෝ ධම්මං දේසේති සේනාසන හේතුවා සමනෝ ගෝතමෝ ධම්මං දේසේති ඉති භවා භව හේතුවා සමනෝ ගෝතමෝ ධම්මං දේසේති තේ न को नो भन्ते भगवति एवं होति स्थीवरहेतु वा समनो गोतमो धम्मम् देशेति पिण्डपातहेतु वा समनो गोतमो धम्मम् देशेति सेनासनहेतु वा समनो गोतमो धम्मम् देशेति ඉති භවා භව හේතු වා සමනෝ ගෝතමෝ ධම්මං දේශේති තී නච කිරවෝ භික්ඛවේ මයි එවං හෝති චීවර හේතු ආසමනෝ ගෝතමෝ ධම්මං දේසේති පිණ්ඩපාත හේතු ආසමනෝ ගෝතමෝ ධම්මං දේසේති සේනාසන හේතු ආසමනෝ ගෝතමෝ ධම්මං දේසේති ඉතින් බවා භව හේතුවා සමනෝ ගෝතමෝ ධම්මං දේශේති තේ අත කින්තේ කරහි බෝ භික්ඛවේ මයි හෝති තේ එවං කෝනෝ බන්තේ භගවති හෝති අනුකම්පකෝ භගවා හිතේසේ අනුකම්පං උපාදාය ධම්මං දේශේති තේ ඒවංච කිරවෝ භික්ඛවේ මයි හෝති අනුකම්පකෝ භගවා හිතේසේ අනුකම්පං උපාදාය ධම්මං දේසේති තේත් තස්මාතිහ භික්ඛවේ යේවෝ මයා ධම්මා අභිඤ්ඤාදේශිතා සේයතිදං චත්තාරෝ සතිපට්ඨානා චත්තාරෝ සම්මප්පදානා චත්තාරෝ ඉද්ධිපාදා පංචේන්ද්‍රයානි පංච බලානි සත්ත බොජ්ජංගා අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ ත්‍ත්ථ සබ්බේ හේව සමග්ගේහි සම්මෝධමානේහි අවිවදමානේහි සික්ඛේ තම්බං තේසංච වෝ දෙක්ඛවේ සමග්ගානං සම්මෝදමානානං අවිවදමානානං සික්ඛතං තත්ථසියොන් ද්වේ බික්ඛෝ අබිධම්මේ නානා වාදාත් తත්‍ර චේතුම්මාකං ඒව මස්ස ඉමේ සංකෝ ආයසමන්තානං අත්තතෝ චේව නානං වෙඤ්ජනතෝ ච නානන්ති චත්ත යම් බික්ඛුං සුවචතරං මඤ්ඤේයාත සෝ උපසංඛමිත්වා ඒවමස්ස වචනීයෝ ආයස්මන්තානං කෝ අත්තතෝ චේවනානම් ව්‍යංජනතෝ ච නානම් තදමිනාපේසං ආයස්මන්තෝ ජානාත යතහා අත්ථතෝචේව නානම් ව්‍යඤ්ජනතෝච නානම්මා ආයස්මන්තෝ විවාදං ආපජ්ජිත්තාති අතා පරේසං ඒකතෝ පක්ඛේ කානම් දෙක්ඛෝනං යම් දෙක්ඛං සුවචතරං මඤ්ඤේයාත සෝ උපසංකමේत्वा ඒවමස්ස වචනියෝ ආයස්මන්ථානං කෝ අත්ථතෝ චේව නානම් ව්‍යඤ්ජනතෝ ච නානම් අදමිනාසේතං ආයස්මන්තෝ ජානාත යතහ අත්ථතෝ චේව නානම් ව්‍යඤ්ජනතෝ ච නානං මා ආයස්මන්තෝ විවාදං ආපජ්ජිත්තාති ඉති දුග්ගහිතං දුග්ගහිතතෝ ධාරේ සම්බං සුග්ගහිතං සුග්ගහිතතෝ ධාරේ සම්බං දුග්ගහිතං දුග්ගහිතතෝ ධාරෙත්වා සුග්ගහිතං සුග්ගහිතතෝ ධාරෙත්වා යෝ ධම්මෝ යෝ විනයෝ සෝභාසිතම්බෝ తత్ర చేతుం హా కన్నేవ మస్స ඉමේ සංකෝ ආයසමන්තානං අත්තතෝ හිකෝ නානම් බෙන්ජනතෝ සමේතේ තේ තත්ථ යම් දෙක්ඛං සුවචතරං මඤ්ඤයාත සෝ උපසංඛමෙත්වා ඒවමස්ස වචනීයෝ ආයස්මන්තානං අත්තතෝ හිකෝ නානම් බෙන්ජනතෝ සමේතේ තදමිනාපේතං ආයස්මන්තෝ ජානාත යතහ අත්තතෝ හි කෝනානම් බෙන්ජනතෝ සමේතේ මා ආයස්මන්තෝ විවාදං ආපජ්ජිතාති අතහ පරේසං ඒකසෝ පක්ඛේ කානම් බික්ඛෝනම් යම් බික්ඛං සෝචතරම් මඤ්ඤයාත සෝ උපසංඛමිත්වා ඒවමස්ස වචනීයෝ ආයසමන්තානං කෝ අත්තතෝ හි කෝ නානං බෙන්ජනතෝ සමේතේ තදමිනා තේතං ආයසමන්තෝ ජානාත යතහ අත්තතෝ හි කෝ නානං බෙන්ජනතෝ සමේතේ මා ආයස්මන්තෝ විවාදං ආපජ්ජිතාති ඉති දුග්ගහිතං දුග්ගහිතතෝ ධාරේ තම්බං සුග්ගහිතං සුග්ගහිතතෝ ධාරේ තම්බං දුග්ගහිතං දුග්ගහිතතෝ ධාරෙත්වා සුග්ගහිතං සුග්ගහිතතෝ ධාරෙත්වා යෝ ධම්මෝ යෝ විනයෝ සෝ භාසිතම්බෝත් తత్ర චේතුම්හා කන්නේව මස්ස ඉමේ සංකෝ ආයස්මන්තානං අත්තතෝ හිකෝ සමේතේ දැඤ්ජනතෝ නානන්තේ තත්ත යම් බික්ඛුං සුවචතරං මඤ්ඤේයාත සෝපසංකමිत्वा ඒවමස්ස වචනියෝ ආයස්මන්තානං කෝ අත්තතෝ හේ සමේතේ දැඤ්ජනතෝ නානං තදමිනා පේතං ආයස්මන්තෝ ජානාත යතා අත්තතෝ හිකෝ සමේති බෙන්ජනතෝ නානං අප්‍රමත්තකං කෝ පනේතං යදිදම් බෙන්ජනං මා ආයස්මන්තෝ අප්‍රමත්තකේ විවාදං ආපජ්ජිතාති අතා පරේසං ඒකතෝ පක්ඛේ කානම් දික්ඛෝනම් යම් දික්ඛං සෝචතරං මඤ්ඤයාත සෝපසංඛමිත්වා ඒවමස්ස වචනියෝ ආයස්මන්තානං කෝ අත්තතෝ හිකෝ සමේති බෙන්ජනසෝ නානං තදමිනා පේතං ආයස්මන්තෝ ජානාත යතා අත්තතෝ හිකෝ සමේතේ බෙන්ජනතෝ නානං අප්පමත්තකං කෝ පනේතං යදිදම් බෙන්ජනම් මායසමන්තෝ අප්පමත්තකේ විවාදං ආපජ්ජිතාති එතේ සොග්ගහිතං සොග්ගහිතතෝ ධාරේ තම්බං දුග්ගහිතං දුග්ගහිතතෝ ධාරේ තම්බං සුග්ගහිතං සුග්ගහිතතෝ ධාරෙත්වා දුග්ගහිතං දුග්ගහිතතෝ ධාරෙත්වා යෝ ධම්මෝ යෝ විනයෝ සෝභාසේ තබ්බෝත් තත්‍ර චේතුම්හාකං ඒවමස්ස ඉමේ සංකෝ ආයස්මන්තානං අත්තතෝ චේව සමේති ව්‍යංජනතෝ ච සමේති තත්ථ යම් වික්ඛුන් සුවචතරං මඤ්ඤේයාත සෝ උපසංඛමිත්වා ඒවමස්ස වචනීයෝ ආයස්මන්තානං කෝ අත්තතෝ චේව සමේතේ බෙන්ජනතෝ ච සමේතේ තදමිනා පේතං ආයස්මන්තෝ ජානාත යතා අත්තතෝ චේව සමේතේ බෙන්ජනතෝ ච සමේතේ මා ආයස්මන්තෝ විවාදං ආපජ්ජිතාති අතහපරේසං ඒකතෝ පක්ඛේකානං බික්ඛෝනං යං බික්ඛුං සෝච කරං මඤ්ඤේයාත සෝ උපසංඛමිත්වා ඒවමස්ස වචනියෝ ආයසමන්තානං කෝ අත්තතෝ චේව සමේතේ බෙන්ජනතෝ ච සමේතේ තදමිනා පේතං ආයස්මන්තෝ ජානාත යතා අත්තතෝ චේව සමේතේ ව්‍යඤ්ජනතෝ ච සමේතේ මා ආයස්මන්තෝ විවාදං ආපජ්ජිතාති ඉති සොග්ගහිතං සොග්ගහිතතෝ ධාරේ සම්බං සොග්ගහිතං සොග්ගහිතතෝ ධාරෙත්වා යෝ ධම්මෝ යෝ විනයෝ සෝ භාසේතබ්බෝත් තේසංච වෝ භික්ඛවේ සමග්ගානං සම්මෝදමානානං අවිවදමානානං සික්ඛතං සියා අඤ්‍යතරස්ස භික්ඛුනෝ ආපත්තේ සියා වේතික්කමෝ තත්‍ර භික්ඛවේ නචෝදනාය තරිතබ්බං පුග්ගලෝ උපපරෙක්ඛේ තම්බෝ ඉතේ මයිහංච අවිහෙසා භවිස්සති පරස්සච පුග්ගලස්ස අනුපඝාතෝ පරෝහි පුග්ගලෝ අක්ඛෝදනෝ අනුපනාහි අදන්දහ දෙට්ඨේ සුප්පටිනිස්සග්ගේ සක්කෝමේ චාහං ඒසම් පුග්ගලං අකුසලා වුට්ඨා පෙත්වා කුසලේ පතිට්ඨා පේතුන්තේ සචේ භික්ඛවේ ඒවමස්ස කල්ලං වචනාය සචේපන බික්ඛවේ ඒවමස්ස මයං කෝ අවිහෙසා භවිෂ්‍යති පරස්ස ච පුග්ගලස්ස උපඝාතෝ පරෝහි පුග්ගලෝ කෝදනෝ උපනාහි අදන්ධ දෙට්ඨි සොප්පටි නිස්සග්ගේ සක්කෝ මේ චාහං ඒතම් පුග්ගලං අකුසලා වුට්ඨා පෙත්වා කුසලේ පතිට්ඨා පේතුම් අප්පමත්තකං කෝ පනේතං යදිදම් පරස්ස පුග්ගලස්ස උපඝාතෝ අතකෝ ඒතදේව බහුතරං සෝහං සක්කෝමි ඒ සම්පුග්ගලං අකුසලා වොට්ටා පෙත්වා කුසලේ පතිට්ඨා පේතුන්ති සචේ බික්ඛවේ ඒවමස්ස කල්ලං වචනාය සචේ පන බික්ඛවේ ඒවමස්ස මයිහං කෝදිහේසා භවිස්සති පරස්සච පුද්ගලස්ස අනුපඝාතෝ පරෝහි පුද්ගලෝ අක්ඛෝදනෝ අනුපනාහි අදන්දහ දෙට්ඨේ දොප්පටිනිස්සග්ගේ සක්ඛෝමිතාං ඒතම් පුද්ගලං අකුසලා බොට්ඨා පෙත්වා කුසලේ පතිට්ඨා පේතුම් අප්‍රමත්තකං කෝපනේ සං යදිදං මයිහං විහෙසා අතකෝ ඒතදේව බහුතරං සෝහං සක්ඛෝමි ඒතම් පුග්ගලං අකුසලා වුට්ඨාපෙත්වා කුසලේ පතිට්ඨාපේතුන්ති සචේ බික්ඛවේ ඒවමස්ස කල්ලං වචනාය සචේ පන බික්ඛවේ ඒවමස්ස මයිහංච කෝ විහෙසා භවිස්සති පරස්සච පුද්ගලස්ස උපඝාතෝ පරෝහි පුද්ගලෝ කෝදනෝ උපනාහි අදන්දහ දෙට්ඨේ දුප්පටි නිස්සග්ගේ සක්ඛෝ මිතාහං ඒතම් පුද්ගලං අකුසලා බුද්ධා පෙත්වා කුසලේ පතිට්ඨාසේතුම් අප්පමත්තකං කෝ පනේ තං යදෙදං මයිහංච දිහෙසා කරස්සච පුග්ගලස්ස උපඝාතෝ අතකෝ ඒතදේව බහුතරං සෝහං සක්ඛෝමි ඒතම් පුග්ගලං අකුසලා වුට්ටා පෙත්වා කුසලේ පතිට්ඨා පේතුන්ති සචේ භික්ඛවේ ඒවමස්ස කල්ලං වචනාය සචේපන භික්ඛවේ ඒවමස්ස මයිහංච කෝ විහෙසා භවිස්සති පරස්සච පුද්ගලස්ස උපඝාතෝ පරෝහි පුද්ගලෝ කෝදනෝ උපනාහි දන්ද දෙඨේ දුප්පටි නිස්සග්ගේ නචාහං සක්ඛෝමි ඒතම් පුද්ගලං අකුසලා වුට්ඨා පෙත්වා කුසලේ පතිට්ඨා පේතුන්ති ඒව රූපේ භික්ඛවේ පුද්ගලේ උපේක්ඛානාති මඤ්ඤේ තබ්බාත් තේ සංචවෝ භික්ඛවේ සමග්ගානං සම්මෝදමානානං අවිවදමානානං සික්ඛතං අඤ්ඤමඤ්ඤස්ස වචේ සංසාරෝ uppajjeyya ditthිඵලාසෝ චේතසෝ ආඝාතෝ අපච්චයෝ අනභේරද්දී තත්ත ඒකතෝ පක්ඛිකානම් දෙක්ඛෝනම් යම් දෙක්ඛං සෝච තරං මඤ්ඤයාත සෝ උපසංකමිत्वा ඒවමස්ස වචනීයෝ යං නෝ ආවසෝ අම්හාකං සමග්ගානං සම්මෝදමානානං අභිවදමානානං සික්ඛතම් අඤ්ඤමඤ්ඤස්ස වචේ සංසාරෝ uppannō diṭṭhi phalāsō cētaso āghāsō appaccayo anabhēraddhē සංජානමානෝ සමානෝ ගරහෙය්‍යාති සම්මා ව්‍යාකරමානෝ භික්ඛවේ භික්ඛෝ එවං ව්‍යාකරෙය්‍ය යම් නෝ ආවුසෝ අම්හාකං සමග්ගානං සම්මෝදමානානං අවිවදමානානං සික්ඛතම් අඤ්ඤමඤ්ඤස්ස වචේ සංසාරෝ uppannෝ දෙට්ඨේ පලාසෝ චේතසෝ ආඝාතෝ අපච්චයෝ අනබේරද්ධේ සංජානමානෝ සමානෝ ගරහෙය්‍යාතේ ඒතං කනාවුසෝ ධම්මං අප්පහාය නිබ්බානං සච්චේ කරේයාති සම්මා ව්‍යාකරමානෝ භික්ඛවේ එවං ව්‍යාකරෙය්‍ය ඒතං කෝ ආවුසෝ ධම්මං අප්පහාය න නිබ්බානං සච්චේ කරේයාති අතහ පරේ සංඒකතෝ පක්ඛේ කානම් භික්ඛෝනං යම් භික්ඛුං සෝචතරා මඤ්ඤයාත සෝපසංකමිත්වා ඒවමස්ස වචනීයෝ යං නෝ ආඋසෝ අම්හාකං සමග්ගානං සම්මෝදමානානං අවිවදමානානං සික්ඛතම් අඤ්ඤමඤ්ඤස්ස වචේ සංසාරෝ uppannෝ දෙට්ඨේ පලාසෝ චේතසෝ ආඝාතෝ අප්පච්චයෝ අනබේරද්දී සංජානමානෝ සමානෝ ගරහෙයාති සම්මා ව්‍යාකරමානෝ භික්ඛවේ භික්ඛෝ එවං ව්‍යාකරෙය්‍ය යං නෝ ආවසෝ අම්මාකං සමග්ගානං සම්මෝධමානානං අවිවදමානානං සික්ඛතං අඤ්ඤමඤ්ඤස්ස වචේ සංසාරෝ uppannō detti parāso cetaso āgāto appaccayo anabhiraddhe සංජානමානෝ සමානෝ ගරහෙයාති ඒ සම්පනා උසෝ ධම්මං අපහාය නනිබ්බානං සච්චේ කරේයාති සම්මා ව්‍යාකරමානෝ භික්ඛවේ භික්ඛෝ එවං ව්‍යාකරෙය්‍ය ඒතං කෝ ආඋසෝ ධම්මං අපහාය නනිබ්බානං සච්චේ කරේයාති සංච භික්ඛවේ භික්ඛෝ පරේ එවං පුච්චෙය්‍යොම් ආයස්මතානෝ ඒතේ බික්ඛෝ අකුසලා වොට්ටා පෙත්වා කුසලේ පතිට්ඨා පිතාති සම්මා ව්‍යාකරමානෝ භික්ඛවේ බික්ඛෝ එවං ව්‍යාකරෙය්‍ය ඉදාහං ආඋසෝ යේන භගවා තේනොපසං කමින් තස්ස මේ භගවා ධම්මං දේසේසී තාහං ධම්මං සොත්වා තේසං බික්ඛෝනං අභාසින් තන්තේ බික්ඛෝ ධම්මං සොත්වා අකුසලා වොට්ටහෙත්සෝ කුසලේ පතිට්ඨ හිංසෝති එවං ව්‍යාකරමානෝ කෝ බික්ඛවේ බික්ඛෝ නචේවාත්ථානං උක්ඛංසේති නපරං වම්බේති ධම්මස්ස චානු ධම්මං ව්‍යාකරෝති නචකෝචේසා ධම්මිකෝ වාදානුවාදෝ ගාරයිහන්ඨානං ආගච්ඡති තේ ඉදමවෝච භගවා අත්තමනාතේ බික්ඛෝ භගවතෝ භාසිතං අබිනන්දොන්ති කින්තේ සොත්තං තතියම්